අච්චරය අභූත සූත්‍රය ඒ වගේම උපක්ඛිලේස බාලපඬිත දේවදූත කියන සූත්‍ර 10න් භූමිජ සූත්‍රය තමයි මේ වෙලාවේ මේ පින්වත් හැම දිනාටම අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ පින්වත්නි මේ සූත්‍ර දේශනාවට අටකතාවේ සඳහන් වෙනවා මේ භූමිජ තෙරුන් වහන්සේ සම්බන්ධ සූත්‍ර දේශනාවක් ඒකයි භූමිජ සූත්‍රය කියලා සඳහන් කරලා තියෙන්නේ මේ භූමිජ ස්වාමීන් වහන්සේ හා ජයසේන කියන රාජකුමාරයා අතර තුණු සාකච්ඡාවක් ඊට පස්සේ භූමිජ ස්වාමීන් වහන්සේ ජයසේන රාජකුමාරයා සමග ඇති වුණ සාකච්ඡාව පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ ළඟදී සඳහන් කරන මේ සාකච්ඡාව කොහොමද කියලා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ සාකච්ඡාව පිළිබඳව ඒ ධර්ම කරුණ පිළිබඳ බොහෝම සතුටු සිතී යුක්තව ඊට තවත් බුදුරජාණන් වහන්සේගේ මතය ඉදිරිපත් කරනවා ඒ නිසා අවසානයේ භූමිද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා භූමිජ සූත්‍රය කියලා සඳහන් වෙනවා අටකතාවේ සඳහන් වෙනවා මේ භූමිජ ස්වාමීන් වහන්සේ ජයසේන කියලා රාජකුමාරයාගේ මාමා වෙන බව සඳහන් කරලා තියෙනවා. ජයසේන රාජකුමාරයාගේ මාමා වෙන බව. ඉතින් භූමිජ ස්වාමීන් වහන්සේ එක දවසක් ඒවම් මේ සුතන් ඒකාන් සමයම් භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ භාග්‍යතුන් වහන්සේ වේලුවනාරාමේ කලන්දක නිවාප කියන ඒ අරණේ වැඩ ඉන්නකොට අතකෝ ආයස්මා භූමිජෝ පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවර මාදාය යේන ජයසේනස්ස රාජකුමාරස්ස නිවේසනං තේන උපසංකම උපසංකමිත්වා පඤ්ඤාත්තේ ආසනේ නිසීදේ හිමිදිරි පාන්දරම පාසිවුරු සූදානම් කරගෙන සකස් කරගෙන භූමිජ ස්වාමීන් වහන්සේ ජයසේන කියන රාජකුමාරයාගේ නිවහන යම් තැනකද එතෙන්න ගිහිල්ලා ඒ තනෝපු ආසනයක උන්වහන්සේ වැඩ ඉන්නවා. මේ වෙලාවේ තමයි මේ ජයසේන රාජකුමාරයා භූමිජ ස්වාමීන් වහන්සේ සමග සතුටු වෙලා සම්මෝධනයට නිසි කතා කරලා ඉවර වෙලා භූමිජ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. භූමිජ ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්නය තමයි ඒ කියන්නේ මේකට නිදානේ වෙන්නේ පලාද පලාදිගම මාර්ගඵල අවබෝධයට නොහැකියාව පිළිබඳව මාර්ගඵල අවබෝධ කරන්න බැරි මෙන්න මේ හේතු නිසා කියලා තමයි මේක නිදානේ වෙන්නේ. ඉතින් පින්වත්නි ජයසේන කියන රාජකුමාරයා මේ භූමිජ ස්වාමීන් වහන්සේගෙන් අහනවා භූමිජ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම වාදයක් තියෙනවා මේ වෙලා මේ කාලේ මෙන්න මේ මහාන බමුණන් අතර මෙන්න මෙහෙම වාදයක් තියෙනවා මොකද්ද මේ වාදය සමහර අය කියනවා මේ ආසාවෙන් බඹසර හැසුරුනාට පලාදෙගමේ ලැබෙන්නේ නැහැ කියලා. සමහර අය කියනවා ආසාවන් නැතුව බඹසර හැසුරුනාට හැසිරෙනකොට ඒ මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලා. සමහර අය කියනවා කාලයකට ආසාවෙන් යුක්තව බඹසර වසනවා කාලයකට ආසාවක් නැතුව බඹසර වසනවා ඒ මාර්ගඵල ලැබෙන්නේ පලාත් දීගමයට අභාව්‍යයි ඒ වගේම විශේෂයෙන් කැමැත්තක් නැතුව ඒ වගේම අකමැත්තකුත් නැතුව හරියට උපේක්ෂාවෙන් වගේ කැමැත්තකුත් නැතුව අකමැත්තකුත් නැතුව එහෙම නැත්නම් ආසාවකුත් නැතුව ඒ කියන්නේ අනාසාවකු નિરાසාවකු නැතුව බඹසර වසනව නම් ඒත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. පලාදිගමයකට අභාව්‍යයි. ඉතින් ඔබ වහන්සේගේ සාස්ෘන් වහන්සේ කොයි වගේ මතයක්ද දරන්නේ කියලා ආපහු පැහැදිලි කරගත්තොත් එහෙම භූමිජ ස්වාමීන් වහන්සේ මේ ජයසේන රාජකුමාරයාගේ මාලිගාවට වැඩම කරනවා වැඩම කරලා පනෝපවාසනේ වැඩ ඉන්න ගමන් ජයසේන කියන රාජකුමාරයා බොහොම සතුටු වෙලා ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නය තමයි මේ කාලේ මෙන්න මෙහෙම වාදයක් තියෙනවා. ඒක ඒක පිළිබඳ සඳහන් කරනවා කොහොමද? ආසංජේපි ආසංචේපි කරිත්වා බ්‍රහ්මචරියං අබබ්බා පලස්ස අධිගමාය අනාසංචේපි කරිත්වා බ්‍රහ්මචරියං අබබ්බා පලස්ස අධිගමාය ආසංච අනාසංචේපි කරිත්වා බ්‍රහ්මචරියං අබබ්බා පලස්ස අධිගමාය නේවාසං නානාසං චේති කරිත්වා බ්‍රහ්මචරයන් අබබ්බා පලස්සාදිගමාය භූමිජය ආසාවෙන් බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා නම් ආසාවෙන් බඹදර හැසිරෙනවා නම් ඒත් පලාදිගමේ ලැබෙන්නේ නැහැ කියලා සමහර මහාන බමුණන් කියනවා. ඒ වගේම ආසාවක් නැතුව බඹසර වසරනවා නම් ඒත් පලා මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලා සමහර මහාන බමුණන් කියනවා. ඒ වගේම කාලයකට ආසාවෙන්ම බඹසර වසනවා. කාලයකට ආසාවක් නැතුව බඹසර වසනවා. ඒත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලා සමහර මහාන බමුණන් කියනවා. ඒ වගේම තමයි කාලයකට ආසාවන් නැතුවම බඹසර රකින්නවා. ඒ වගේම අනායක ආසාවන් නැතුව අනාස નિરાයාසාවක් නැතුව. ඒ කියන්නේ විශේෂ කැමැත්තක් නැතුව ඒ වගේම විශේෂ අකමැත්තකුන් නැතුව විශේෂ කැමැත්තකුන් නැතුව විශේෂ අකමැත්තකුන් නැතුව ඉස්සල්ලාම කැමැත්තෙන්ම බඹසර වසනවා ඊට පස්සේ අකමැත්තෙන් බඹසර වසනවා ඒ වගේම කාලයකට කැමැත්තෙන් කාලයකට අකමැත්තෙන් බඹසර වසනවා අවසානයේට කැමැත්තකුත් නැතුව අකමැත්තකුත් නැතුව බඹසර වසනවා ඉතින් මෙන්න මෙහෙම වාදයක් තියෙනවා මහාන බමුණන් අතර භූමිජ ස්වාමීන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේකට කොයි වගේ මතයක්ද දරන්නේ මේ වෙලාවේ පින්වත්නි ඒ කියන්නේ ඉස්සල්ලාම බ්‍රහ්මචර්යාව ඒ වගේම පලාදිගමේ පිළිබඳ ජයසේන රාජකුමාරයා ප්‍රශ්නයක් අහනවා මේ වෙලාවේ භූමිජ තෙරුන් වහන්සේ පිළිතුරු ලබා දෙන මේ ජයසේන රාජකුමාරයාට කොහොමද රාජකුමාරය ඔබ මගෙන් ප්‍රශ්න හතරක් ඇහුවා. විශේෂ ආසාවකින් එහෙම නැත්නම් කැමැත්තකින්ම බඹසර වසනකොට එහෙම නැත්නම් අකමැත්තකින් බඹසර වසනකොට එහෙම නැත්නම් කාලයකට කැමැත්තෙන් කාලයකට අකමැත්තකින් බඹසර වසනකොට එහෙම නැත්නම් කැමැත්තකුන් නැතුව අකමැත්තකුන් නැතුව බඹසර වසනකොට පලාදිගමයන් මාර්ගඵල අධිගම ලැබෙනවා කියන එක අභෞවියයි. ඒක වෙන්නේ නෑ කියලා මහාන බමුණන් අතර කතාවක් තියෙනවා කියලා. එතකොට අපේ සාස්ෘන් වහන්සේ කොයි වගේ මතයක්ද දරන්නේ කියලා ඔබ මේ වෙලාවේ මගෙන් ප්‍රශ්න අහනවා. ඒ වෙලාවේ භූමිජ ස්වාමීන් වහන්සේ කියනවා මට පිළිතුරු ලබා දෙන්න පුළුවන් මෙන්න මෙහෙම. ජයසේන රාජකුමාරයා මගෙන් ඔය අහන ප්‍රශ්නය මම භාග්‍යවතුන් වහන්සේගෙන් ඔහොම අහලා නැහැ. මම භාග්‍යවතුන් වහන්සේගෙන් ඔය විදියට අහලා නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න තියදුන ධර්ම කරුණු අනුව නම් රාජකුමාරයා මට මෙහෙම ඕකට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේගෙන් ওই සම්බන්ධයෙන් මම ওই විදියට නම් අහලා නැහැ. හැබැයි මට භාගතුන් වහන්සේ දේශනා කරපු ධහම මන් දරාගත්ත විදිහට මම මෙන්න මේ වගේ පිළිතුරු ලබා දෙන්න පුළුවන් කියලා මෙන්න මේ වගේ පිළිතුරක් ලබා දෙනවා. කොහොමද? භූමිජ ස්වාමීන් වහන්සේ මෙතෙන්ට යෝනිසෝ මනසිකාරයයි පින්වත්නි අයෝනිසෝ මනසිකාරයයි මේ සූත්‍රයේ මේ ගැටලුව විසඳන්න ඉදිරිපත් කරන කොහොමද ඉදිරිපත් කරන්නේ අපි දන්නවා. යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ ධර්මයේ නුවණින් කල්පනා කරන එකටනේ. අයෝනිසෝ මනසකාරය කියන්නේ නුනුවණින් කල්පනා කරන එක නුවණ නැතුව මුලා වෙලා කල්පනා කරන එක සරලවම කිව්වොත්. එතකොට භූමිජ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා රාජකුමාරය යම් කෙනෙක් ආසාවෙන්ම බඹසර වාසය කළත් අයෝනිසෝ මානසිකාරයෙන් නම් බඹසර වසන්නේ යම් කෙනෙක් ආසාවක් නැතුව බඹසර වසනවා නම් එයා අයෝනිසෝ මානසිකාරයෙන් නම් බඹසර වසන්නේ යම් කෙනෙක් කාලයකට ආසාවෙන් බඹසර වසනවා නම් කාලයකට ආසාවක් නැතුව බඹසර වසනවා නම් එයා අයෝනිසෝ මානසිකාරයෙන් නම් බඹසර වසන්නේ ඒ වගේම කාලයකට විශේෂ ආසාවකුන් නැතුව විශේෂ ආසාවක් නැතුවත් නැතුව ඒ කියන්නේ විශේෂ අකමැත්තකුන් නැතුව කැමැත්තකුත් අකමැත්තකුත් විශේෂයෙන් නැතුව බඹසර වසනවා නම් එයා අයෝනිසෝ මනසිකාරයෙන් නම් බඹසර වසන්නේ යාට පලාදිගමේට අභව්‍යයි කියලා කියන ආසංචේපි කරිත්වා අයෝනිසෝ භ්‍රමචරියං අබබ්බා පලස්සදිගමය අනාසංචේපි කරිත්වා අයෝනිසෝ භ්‍රමචරියං අබබ්බා පලස්සදිගමය ආසංච අනාසංච ආසංචේපි අනාසංචේපි කරිත්වා අයෝනිසෝ බ්‍රහ්මචාරයන් අබ්බබ්බා පලස්සබිගමාය නේවාසන්නානා සංචේපි කරිත්වා බ්‍රහ්මචාරයන් අබ්බබ්බා පලස්සබිගමාය මේ ක්‍රම හතරෙන්ම අධිගම ලැබෙන්නේ නැහැ අයෝනිසෝ මනසකාරයේ තියනවා නම් ඒ වගේම භූමිජ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ජයසේන රාජකුමාරය හැබැයි මේ ක්‍රම හතරෙන්ම යෝනිසෝ මනසකාරයේ තියනවා නම් පලාදිගමේ ලැබෙනවාය කියලා කියනවා. ඒ කියන්නේ විශේෂ කැමැත්තෙන් බඹසර රකින්නකොට යෝනිසෝ මනසිකාරේ නම් ඒ බඹසර රකින්නේ. ඒ වගේම විශේෂ අකමැත්තකින් නම් කැමැත්තක් නැතුව ආසාවක් නැතුව බඹසර රකින්නකොට යෝනිසෝ මනසිකාරේ නම් ඒ බඹසර රකින්නේ. ඒ වගේම කාලයකට ආසාවෙන් එහෙම නැත්නම් කාලයකට කැමැත්තෙන් එහෙම නැත්නම් කාලයකට අකමැත්තෙන් බඹසර රකින්නකොට යෝනිසෝ මනසිකාරයෙන් නම් බඹසර රකින්නේ. ඒ වගේම කැමැත්තකුත් නැතුව අකමැත්තකුත් නැතුව බඹසර රකින්න හැබැයි යෝනිසෝ මනසිකාරය පවත්නවා නම් මාර්ග බල ලැබෙනවා කියලා කියනවා ආසංචේපිකරීත්වා යෝනිසෝ බ්‍රහ්මචරියම් අබ්බා පලස්ස දිගමාය අනාසංචේපිකරීත්වා යෝනිසෝ බ්‍රහ්මචරියම් චරන්ති අබා බබ්බා පලස්ස දිගමය ආසංච අනාසංචේපි කරිත්වා යෝනිසෝ බ්‍රහ්මචරයන් චරන්ති බබ්බා පලස්ස දිගමය නේවාසං ආනාසංචේපි කරිත්වා යෝනිසෝ බ්‍රහ්මචරයන් චරන්ති බබ්බා පලස්ස දිගමය කියලා පිළිතුරු ලබා දෙනවා ඉස්සල්ලාම ජයසේන රාජකුමාරයා මෙන්න මේ ක්‍රම හතරින්ම මහාන බමුණන් ඵල මාර්ගඵල ලැබෙන්නේ කියලා මෙන්න මෙහෙම මතයක් වාදයක් තියෙනවා කියලා භූමිජ ස්වාමීන් වහන්සේගෙන් අහනවා. භූමිජ ස්වාමීන් වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ කොයි වගේ මතයක් දරන්නේද කියලා. ඊට පස්සේ භූමිජ ස්වාමීන් වහන්සේ ගැන මගේ ශාස්ත්‍රඥ වහන්සේගෙන් මම මේ විදිහට අහලා නැහැ. හැබැයි මම අහලා තියෙන විදිහට මේ ප්‍රශ්න අතරට උත්තර දෙන්නම්. අයෝනිසෝ මනසිකාරය නම් මේ ක්‍රම හතරෙන්ම මාර්ගඵල ලැබෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් බඹසර වාසය කරනවා නම් මේ ක්‍රම හතරෙන්ම මාර්ගඵල ලැබෙන මේ වෙලාවේ බොහෝම සතුටටපත් වෙනවා ජයසේන රාජකුමාරයා කොච්චර සතුටටපත් වෙනවද කියනවා නම් එහෙනම් භූමිජය ඔබගේ සාස්ෘන් වහන්සේ මේ ලෝකයේ වැඩ වාසය කරන සියලුම මහාන බමුණන් අතර උත්තම කෙනෙක් ඉහළම කෙනෙක් කියලා උන්වහන්සේට පිළිවෙල කරපු දානේ ඒ වගේම තමන් වෙනුවෙන් සකස් කරලා තිබුණු රාජභෝජන ඒ සියලුම දේවල් වලින් මේ භූමිජ ස්වාමීන් වහන්සේට වළඳවලා ඒව පිළිගන්නලා බොහෝම සතුට සිතින් යුක්තව දෙදන දෙවලමිට නල බිම තියලා වන්දනා කරලා බොහෝම සතුටින් මේ ධර්ම කාරණාව අනුමෝදන් වෙනවා ඊට පස්සේ ඊළඟට පින්වන්නේ මේ භූමිජ ස්වාමීන් වහන්සේ මෙතනින් නතර වෙන්නේ නැහැ. උන්වහන්සේ පින්නපාතේ වළඳලා දවල් කාලයේදී භාග්‍යවතුන් වහන්සේ මුණගැහෙන්න වේළුවනාරාමයට වැඩම කරනවා. වේළුවනාරාමයට වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේට කියනවා මම උදේ පාන්දර අවදි වෙලා පාත්‍ර සිවුරු දරාගෙන මම ජයසේන රාජකුමාරයාගේ මාලිගාවට වැඩම කළා. මාලිගාවට වැඩම කරපු වෙලාවේ ජයසේන රාජකුමාරයා මෙන්න මෙහෙම මගෙන් ප්‍රශ්න ඇහුවා කියලා අපි කලින් මේ දේශනා කරපු විදිහට ඒ කතා කරපු ආකාරයට ජයසේන කියන රාජකුමාරයා සමග ඇති වුණ සියලු කතා බහ භූමිජ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට දේශනා කරනවා ඉදිරිපත් කරනවා මේ වෙලාවේ භූමිජ ස්වාමීන් වහන්සේ මේ කාරණාව කියලා ආපහු කියනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවට විරුද්ධවද මම මේ දේ ප්‍රකාශ කළේ එහෙම නැත්නම් ඔබ වහන්සේගේ දේශනාවට අනුකූලවමද මම මේ දේශනාව කළේ කියලා මට පහදලා දෙන්න. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙනවා ඔබ මගේ දේශනාවට විරුද්ධ දෙයක් සඳහන් කරලා නැහැ. ඔබ මගේ දේශනාවට අනුකූල දෙයක්මයි දේශනා කළේ. කියලා බුදුරජාණන් වහන්සේ උපමා හතරක් දේශනා කරනවා. ඒ උපමා හතර පින්වත්නි බොහෝම වටිනා. ඒ උපමා හතරත් එක්ක බුදුරජාණන් වහන්සේගේ මතය බ්‍රහ්මචර්යාව හා පලාදිගමේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ කොයි වගේ ස්ථාවරයක ඉන්නවද කියලා අපිට මේ සූත්‍ර දේශනාවේ මනාවට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ උපමා හතරක් දේශනා කරනවා පින්වත්නි. කොහොමද? ඒ උපමා හතර අපි හොඳට මතක තියාගන්න ඕන. එකක් තමයි යම්කිසි කෙනෙක් වැලි එකතු කරලා වැලි වතුර භාජනයකට දාලා දිය ඉහලා ඉහලා වැලි මිරිකනවලු වැලි මිරිකන්නේ මොකටද? වැලි මිරිකන්නේ තෙල් ලබා ගන්න කියලා හිතාගෙන. ආසාවෙන් වැලිමිරි කරනවලු. නේද? ආසාවෙන් වැලිමිරිකුවත් කවදාකවත් තෙල් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ආසාවක් නැතුව වැලි ටික මිරිකුවා කියලා වතුර දාලා ඒ තෙල් හම්බ වෙන්නේ නැහැ පින්වත්නි. කාලයකට ආසාව වෙනු කාලයකට ආසාවක් නැතුව තෙල් මිරිකුවා කියලා වැලි මිරිකුවා කියලා කවදාකවත් තෙල් ලැබෙන්නේ නැහැ. ඒ වගේම විශේෂ කැමැත්තක් නැතුව විශේෂ අකමැත්තක් නැතුව වැලි මිරිකලා කවදාකවත් තෙල් ලබා ගන්න බෑ. ඒ තෙල් ලැබෙන එක අභව්‍යයි. තෙල් සොයන, තෙල් සෙවීමේහි නිරත වෙන, තෙල් පිළිබඳ පරිේෂණය කරන පුරුෂයෙක් තෙල් අවශ්‍යයි කියලා වැලිවලට වතුර ඉහළ ඉහළ මිරිකුවා කියලා කවදාකවත් පළ ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කරන එක උපමාවක්. ඒ වගේම ඊළඟ උපමාව කියනවා හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේලත්තිකෝ තේල ගවේසි තේල පරිේෂණං චරමානෝ කියලා මේ තෙල් හොයන කෙනා පිළිබඳ ඊට පස්සේ කීරත්තිකෝ කීර ගවේසි කීර පරිේෂණං චරමානෝ යම්කිසි කෙනෙකුට අවශ්‍ය වෙනවා කිරි කිරිය අවශ්‍ය වෙලා යම්කිසි කෙනෙක් මොකද කරන්නේ තරුණ වැස වසුපැටියකින් දෙනක් ළඟට ගිහිල්ලා දෙනගේ අඟ අදිනවා කිරි ලබා ගන්න කියලා. ආසාවෙන්ම කී අඟ ඇද්දාට ඒත් කිරි ලැබෙන්නේ නැහැ. ආසාවක් නැතුව පින්වත්නි අඟ අදිනවා ඒත් කිරි ලැබෙන්නේ නැහැ. ආසාවක් කාලයකට ඇතුව ආසාවක් කාලයකට නැතුව අඟින්නම් කිරි අදින්නේ ඒත් කිරි ලැබෙන්නේ නැහැ. හැබැයි විශේෂ ආසාවක් නැතුව ඒ කියන්නේ විශේෂ කැමැත්තක් නැතුව අකමැත්තකුන් නැතුව අඟින්නම් කිරි දුවන්න හදන්නේ කවදාකවත් කිරි ලැබෙන්නේ නැහැ කියලා ඊළඟ උපමාව දේශනා කරනවා. හොඳද ඊළඟ උපමාව දේශනා කරන යම්කිසි කෙනෙකුට අවශ්‍ය වෙනවා වෙඬරු ලබා ගන්න. මෙයා මොකද කරන්නේ? කලයකට වතුර දාලා ලීයක් අරගෙන හොඳට කලතනවා. ආසාවෙන්ම කලතනවා. ඒ වගේම ආසාවක් නැතුව කලතනවා. හැබැයි විශේෂයෙන් කාලයකට ආසාවක් ඇතුව කලතනවා ආසාවක් නැතුවත් කලතනවා. ඒ වගේම විශේෂ කැමැත්තක් නැතුව විශේෂ අකමැත්තක් නැතුව කලතනවා. හැබැයි කවදාකවත් වෙනරු ලැබෙයිද කියලා අහනවා. ඒත් වෙනරු ලැබෙන්නේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ක්‍රම හතරෙන්ම යම්කිසි කෙනෙක් අමු ලී එකතු කරගෙන ගින්දර පත්තු කරන්න හදනවා. අමු ලී වලින් කවදාකවත් තෙත ලී වලින් ගින්දර පත්තු කරන්න බෑ. ආසාවෙන්ම පත්තු කරන්න බැලුවත් ආසාවෙන්ම ගිනි ගන්න බැලුවත් ආසාවක් නැතුව ආදී මේ ක්‍රම හතරෙන්ම බැලුවත් කවදාකවත් ගින්දර පත්තු කරගන්න බෑ මේ උපමාව පින්වත්නි උපමා හතරම බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි සඳහන් කරන්නේ යම්කිසි කෙනෙකුට තෙල් අවශ්‍ය කරන කෙනෙක් වැලින් මිරිකලා තෙල් ගන්න හැදුවට කවදාකවත් තෙල් ලැබෙන්නේ උපක්‍රමයේ වැරදි හින්දා. ඒ වගේම යම්කිසි කෙනෙක් කිරි අවශ්‍ය කෙනෙක් වෙනගකේ අඟින් කිරි ඇද්දා කියලා කවදාකවත් කිරි ලැබෙන්නේ උපක්‍රමයේ වැරදි හින්දා. ඒ වගේම වෙඬරු අවශ්‍ය කෙනෙක් වතුර කලයකට වතුර දාලා ලීයකින් කැළතුව කියලා කවදාකවත් වෙඬරු ලැබෙන්නේ උපක්‍රමය වැරදි නිසා. ඒ වගේම අමු තෙත දර අරගෙන ගින්දර පත්තු කරන්න බැලුවට ගින්දර පත්තු වෙන්නේ නැහැ උපක්‍රමය වැරදි නිසා. ආන් ඒ වගේ මහණෙනිය යම් කෙනෙක්ගේ උපක්‍රමයේ වැරදි නම් මේ ක්‍රම හතරෙන්ම කවදාකවත් අවශ්‍ය මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලා උපක්‍රමයේ වැරදි උපක්‍රමයේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කරනවා පින්වත්නි. මිත්‍යා දිට්ඨිය, මිත්‍යා සංකල්පය, මිත්‍යා වචනය, මිත්‍යා කර්මාන්තය, මිත්‍යා ආජීවය, මිත්‍යා වායාමය, මිත්‍යා සති, මිත්‍යා සමාධිය මේවා වැරදි උපක්‍රමයි කියලා දේශනා කරනවා. සංකීස හේතු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇයි මහණෙනි මම මේවා මෙහෙම කියන්නේ අයෝනි හේසා භූමිජ පලස් අධිගමය මේක පල අධිගම කරන්න වැරදි උපක්‍රමයක් මේක උපක්‍රමය නෙමෙයි මාර්ගඵල ලබන්න මිත්‍යා දිට්ඨිය, මිත්‍යා සංකල්පය, මිත්‍යා වචනේ, මිත්‍යා කර්මාන්තේ, මිත්‍යා ආජීවයේ, මිත්‍යා වායාමයේ, මිත්‍යා සතියේ, මිත්‍යා සමාධියේ කියන්නේ මාර්ගඵල ලබන්න භ්‍රමචාරී ජීවිතයකට වැරදි උපාය මේ උපාය කොච්චර මෙන්න මෙහෙම කොච්චර මහන්සි වුණත් කොච්චර ආසාවෙන් මාර්ගඵල ලබන්න මහන්සි වුණත් භ්‍රමචාරී ජීවිතය අරගෙන ගියත් කොච්චර ආසාවක් නැතුව මිත්‍යා දෘෂ්ටි ආදී කටයුතු වල නියලුණා නම් වැරදි විදිහට ආසාවක් අනාසාවක් නැතුව කොච්චර කටයුතු කරා විශේෂ කැමැත්තක් අකමැත්තක් නැතුව කටයුතු කරම් කවදාකවත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපමා හතර දේශනා කරනවා මිත්‍යා දිට්ඨිය ආදී මිත්‍යා මාර්ගයට ඒ වගේම පින්වත්නි වටිනම කාරණාව තමයි සම්මා දිට්ඨිය සම්මා සංකල්පය සම්මා වචනය සම්මා කම්මන්තේ සම්මා ආජීවය සම්මා වායාමයේ සම්මා සති සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක් නවත් නැවැත්මට පමුණුවන මාර්ගයෙන් දුක් නැවැත්මට පමුණුවන පිළිවෙත පිළිබඳ උපාය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරි අපූර්ව විදියට මෙන්න මේ උපමා හතරම මෙන්න මේ විදියට තෙල් කැමති කෙනෙක් තෙල් සොයන කෙනෙක් තෙල් වලට ආස කෙනෙක් තෙල් අවශ්‍ය කෙනෙක් තෙල් පරිේෂණය කරන පුරුෂයෙක් තල පිටි එකතු කරලා වතුරට දාලා මිරිකනවා මිරිකනකොට තෙල් ලැබෙනවද කියලා අනා තෙල් ලැබෙනවා අයියේ තෙල් ලැබෙන්න නියම උපක්‍රමය ඒ නිසා කැමැත්තෙන්ම පින්වන්නේ තෙල් ලබා ගන්න තලපිටි මිරිකුවත් අකමැත්තකින්ම තෙල් ලබා ගන්න තලපිටි මිරිකුවත් කාලයකට කැමැත්තකින් කාලයකට අකමැත්තකින් තලපිටි මිරිකනම නම් තෙල් ලබන්න ඒ වගේම කැමැත්තක් නැතුව ඒ වගේම අකමැත්තකුන් නැතුව තලපිටි වලින් නම් වතුර දාලා වතුර ඉහලා තෙල් මිරිකන්නේ තෙල් ලබන්න මිරිකන්නේ තෙල් ලැබෙනවා පින්වන්නේ අර ක්‍රම හතරෙන්ම තෙල් ලැබෙනවා ඇයි ඒ තෙල් ලැබෙන්න නියම උපක්‍රමයයි ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ නිවැරදි උපක්‍රමයයි මේ නිවැරදි උපක්‍රමය යම්කිසි කෙනෙක් ආසාවෙන් පුරනවා නම් යම්කිසි කෙනෙක් ආසාවන් නැතුව පුරනවා නම් ඒ වගේම යම්කිසි කෙනෙක් කාලයකට ආසාවෙන් කාලයකට ආසාවන් නැතුව පුරනවා නම් ඒ වගේම යම්කිසි කෙනෙක් විශේෂ කැමැත්තක් නැතුව අකමැත්තකුන් නැතුව පුරනවා නම් ඒ ක්‍රම හතරෙන් කොයි කොයි ආකාරයකට බඹසර හැසිරුණත් ඵලය ලැබෙනවා. එයි කියලා කියන බුදුරජාණන් වහන්සේ තංකිස හේතු යෝනි හේසා භූමිජ පලස්ස අධිගමාය භූමිජය කුමන හේතුවක් නිසාද මාර්ගඵල ලැබෙන්න භව්‍යයි කියලා කියන යෝනි හේසා භූමිජ පලස්ස අධිගමාය මගඵල නිවන් ලැබෙන්න මේක නිවැරදි ක්‍රමයයි මේක නිවැරදි උපායයි කියලා දේශනා කරන අනිත් උපමා හතරත් එහෙම දේශනා කරනවා අනිත් උපමා තුන කිරි අවශ්‍ය කෙනෙක් දෙනගේ කිරි බුරුලා දෙනවා නම් කිරි ලැබෙනවා කියලා කියනවා. ඒ වගේම වෙඬරු අවශ්‍ය කෙනෙක් මුදෝපු කිරි කලයකට දාලා මේ කිරි කලයකට දාලා ලීයකින් දණ්ඩකින් කලතනවා නම් පින්වත්නි කිරි ලැබෙනවා කියලා සඳහන් කරනවා වෙඬරු ලැබෙනවා කියලා සඳහන් කරනවා ඒ වගේම වේලුණ ලී අරගෙන ගිනි ගාන්න අතුල්ලනවා නම් ගින්දරපත්තු වෙනවා කියලා සඳහන් කරනවා ඇයි උපක් උපක්‍රමය නිවැරදි නිසා ඒ උපක්‍රමයේ නිවැරදි නම් ඵල පින්වත්නි ලැබෙනවා. ඒ වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන භූමිජ ස්වාමීන් වහන්සේට ඉතින් භූමිජය මෙන්න මේ උපමා හතර ඔබ ජයසේන රාජකුමාරයාට එහෙම කිව්වා නම් ජයසේන රාජකුමාරයා ඔබ වහන්සේ කෙරෙහි පහදිනේ එක පුදුමයක් නෙමෙයි කියනවා. ඉතින් මේ භූමිජ ස්වාමීන් වහන්සේ පින්වන්නේ භාග්‍යවතුන් වහන්සේට මේ වෙලාවේ සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ මං කලින් අහලා නැති මේ උපමා හතර කවදාකවත් මට වැටහෙන්නේ නැහැ ඔබ වහන්සේට තමයි ඒක වැටහෙන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් මේ දේශනාව අවසානයේ භූමිජ ස්වාමීන් වහන්සේ බොහෝම සතුටටපත් වෙනවා මේ උපමා හතර බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කිරීම සම්බන්ධයෙන්. ඉතින් අපි මේ වෙලාවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැත්තට අවධානය යොමු කරන එක වටිනවා කියලා මම කල්පනා කරනවා. යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පින්වන්නේ සංයුත්ත නිකායේ මග්ග සංයුත්තේ තේනවා ධර්මචරී කියලා සූත්‍ර දේශනාව මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ධර්මචරී ධර්මචරී කියන්නේ මොකටද කියලා. ඒ කියන්නේ බඹසර වසනවා බඹසර වසනවා කියලා කියන්නේ මොකටද කියලා දේශනා කරන බඹසර වසනවා කියලා කියන්නේ පින්වත්නි මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන එකට. ආර්ය අෂ්ටාංගික මාර්ගයකට තමයි භ්‍රමචර්යාවේම නැත්තම් බඹසර කියලා මේ තථාගත ශාසනය තුල හඳුන්වන්නේ. ඒ වගේම භ්‍රමචර්ය ඵල කියලා හඳුන්වන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵලයන්. ඒ නිසා යම් කෙනෙක් මේ තථාගත ශාසනය තුල බඹසර වසනවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනවා කියන එකයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශේෂයෙන් ආසාවෙන් අනුගමනය කළත් ඒ වගේම ආසාවක් නැතුව අනුගමනය කළත් කාලයකට ආසාවක් ඇතුව කාලයකට ආසාවක් නැතුව අනුගමනය කළත් ඒ වගේම විශේෂ කැමැත්තක් නැතුව අකමැත්තකුන් නැතුව අනුගමනය කළත් මාර්ගඵල ලැබෙන එක කාටවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ මේක හේතුඵල ධමයක්. නිවැරදි උපාය පාවිච්චි කරනවා නම් අඟකින් අඟක් ඇදලා කිරි ලැබෙන්නේ නැහැ කවදාකවත් දෙනගේ කිනි කිරි බුරුල් අදිනකොට කිරි ලැබෙනා වගේ. එහෙම නැත්නම් වැලි මිරිකල කවදාකවත් තෙල් ලැබෙන්නේ නැහැ. තලපිටි මිරිකලා පින්වන්නේ තෙල් ලැබෙනවා. ආන් වගේ උපාය නිවැරදි නම් උපාය නිවැරදි ආකාරයට නම් අපි सिद्ध කරන්නේ මාර්ගඵල ලැබෙනවා කියලා මේ ක්‍රම හතරෙන්ම උපාය නිවැරදි නම් භූමිජ ස්වාමීන් වහන්සේ ජයසේන කුමාරයාට සඳහන් කළේ මේ ක්‍රම හතරෙන්ම අයෝනිසෝ මනසකාරය පවත්නවා නම් මඟඵල ලැබෙන්නේ නැහැ යෝනිසෝ මනසකාරය පවත්නවා නම් මඟඵල ලැබෙනවා බුදුන් වහන්සේගේ ස්ථාවරයට සමගාමීව මේ ක්‍රම හතරෙන්ම උපාය වැරදෙනම් මඟඵල ලැබෙන්නේ මේ ක්‍රම හතරෙන්ම උපාය නිවැරදිනම් මඟඵල ලැබෙනවාය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපි තාම කෙටියෙන් මේ මාර්ගයේ පිළිබඳව පින්වන්නේ අපි මේ වෙලාවේ ඉස්මතු කරගන්නට බලමු. සම්මා කියලා කියන්නේ නිවැරදි කියන එක. එතකොට මේ අංග අට පිළිබඳ පින්වන්නේ ධර්මයේ සඳහන් වෙන්නේ හිත තුල උපදින චෛතසික ධර්ම අට සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥා චෛතසිකයට සම්මා සංකල්පය කියන්නේ විතරක චෛතසිකයට සම්මා වාචා කම්මන්ත ආජීවය කියන්නේ මේ නමින් තියෙන විරති චෛතසික තුනට සම්මා වායාමයේ කියන්නේ වීරිය චෛතසිකයට සම්මා සති කියලා කියන්නේ සති චෛතසිකයට සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතා චෛතසිකයට ධර්ම වශයෙන්. ඒ වගේම පින්වන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බෝධිපාක්ෂික ධර්ම අතර ප්‍රබලම කාරණාටක් මේ කාරණාට සම්පාදනය වීමෙන් අනිත් බෝධිපාක්ෂික ධර්මයන් සම්පාදනය වෙන බවයි සඳහන් වෙන්නේ. එතකොට මේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තමයි සම්මා දිට්ඨි සම්මා සංකල්ප වශයෙන් තියෙන්නේ. මාර්ගයේ එහෙම නැත්නම් උපාය එහෙම නැත්නම් ප්‍රතිපදාවේ අංග තමයි මේ තියෙන. ඒතකොට මේ ප්‍රතිපදාව මේ අංග ටික එකතු වුණාම මේ අංග එක හිතක් අරමුණු කරගෙන මේ අංග ඔක්කොම වැඩෙනවා නම් ඒකට කියනවා මාර්ග සමාධිය කියලා. මේ මාර්ග සමාධිය යම් කෙනෙක් සකස් වෙනා නම් මාර්ග හිතකින් අනතුරුව මාර්ග ඵල අනතුරු චිත්තක්ෂණයේ ඵලයේ උපදිනවා. ඉතින් මාර්ගඵල ලැබෙන්න මේ අංග අට පිළිබඳ අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මග්ග සංයුත්තේ විශේෂයෙන්ම සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය ඥානං පින්වත්නි යම්කිසි කෙනෙක්ට මේ දැනීමක් තියෙන්න ඕන දුක පිළිබඳව දැනීම. ඒ වගේම දුකට හේතුව පිළිබඳ දැනීම. ඒ වගේම දුක නැති කිරීම පිළිබඳ දැනීම, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ යම්කිසි කෙනෙක් දන්නව නම්, යම්කිසි කෙනෙක්ට එහෙම දැනුමක් තියෙනවා නම්, ඒ තැනත්තා සම්මා දිට්ඨිය පිළිබඳ යාට අදහසක් තියෙන කෙනෙක්. එතකොට මාර්ග අවස්ථාවේදී නම් මේක බොහොම එහාට වර්ධනය විය යුතු එකක්. ඕනම කෙනෙකුට පින්වත්නි එහෙම නැත්නම් අපි දුක පිළිබඳ අපි දන්නේ නැත්නම් දුකට හේතුව අපි දන්නේ නැත්නම් දුක නැති කරන්න පුළුවන් කියලා අපි දන්නේ නැත්නම් දුක නැති කරන මාර්ගය මේ ලෝකේ අපි දුක් විඳිනවා. ගොඩාක් අපි දුක් විඳිනවා. පින්වත්නි මේ ලෝකයේ මේ පින්වතුන් කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ ලෝකේ කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකය එහෙම නැත්නම් දිව්‍ය ලෝකය, මනුස්ස ලෝකය, තිරිසන් ලෝකය ආදී මේ නම් වලින් හඳුන්වන නම් වලින් හැඳින්වඩ පින්වත්නි මේ සියල්ල නාම රූප පරම්පරාවක්ය. එහෙම නැත්නම් ස්කන්ධයෝය කියලා සඳහන් කරන හරියට නිකම් ගෙදරක් හඳුන්වනවනේ අපි ටයිල් එහෙම නැත්නම් ගඩොල් එහෙම නැත්නම් වැලි ලී කියලා ඒ අපි එහෙම වෙන් කරුත් එහෙම ගෙදර කියන එක අපිට හොයාගන්න හම්බ වෙන්නේ බදාම ලී ගඩොල් ආදී වෙන් කරුත් එහෙම ගෙදර කියන එකක් හොයාගන්න බෑ ආන් ඒ වගේ බ්‍රහ්මයාය දෙවියාය මිනිස්යාය කියලා කියන්නේ මේ නාම රූප ධර්ම සමූහයක් නුවණින් කල්පනා කරලා බලනකොට බුදුරජාණන් වහන්සේ දුකක් කියලා එකක් දේශනා කරා නම් මේ ස්කන්ධ පංචකයේ නාම රූප ධර්ම වල දුකයි කියලා දේශනා කරන ස්කන්ධ පංචකයේට විශේෂයෙන්ම බොහෝ ලෝකවල ස්කන්ධ හතරක් තියෙන ලෝකවල තියෙනවා. ඉතින් ආන්ගේ වගේ බොහෝ වෙලාවට පින්වන්නේ ස්කන්ධ පංචකයට තමයි දුක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. යම් කිසි කෙනෙක් දුකක් ස්කන්ධ පංචකයේ පවත්නවා කියන්නේම දුකක් පවත්න හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී කියන මේ ස්කන්ධ පංචකය පින්වන්නේ දුකක් කියලා අපි දැනගන්න ඕන. යම් කිසි කෙනෙක් මේ ස්කන්ධ පංචකයේ දුකක් කියලා මේ ලෝකේ දන්නේ නැත්නම් මේ ස්කන්ධ පංචකේ සැපක් කියලා දැනෙනවා නම් ඒ වගේම මේ දුකට හේතුව දන්නේ නැතුව ඉන්නවා නම් මේ දුකෙන් අයින් කරන්න පුළුවන් කියලා දන්නේ නැත්නම් පින්වන්නේ යාට සම්මා දිට්ඨිය නෙමෙයි මිත්‍යා දිට්ඨික අදහස් තියෙන කෙනෙක්. ඒ නිසා අපි සම්මා දිට්ඨියට එන්න ඕන. අපි විඳින දුක ඇත්තක් කියලා පිළිගන්න ඕන. මේක ඇත්තටම රිද්දවන ගතියක් තියෙනවා. මේ හිත කය රිද්දවන ස්වභාවයක් තියෙනවා. ඒක පීඩණයට පත්වන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේක මේ දුක කියන එක පිළිබඳ අපි දැනගන්න ඕනේ. ජාති, ජරා, ව්‍යාධි ආදී සියලු දුක් පිළිබඳව අපි දැනගන්න ඕන. මේ දුකට හේතුව තණ්හාවයි කියලා අපි දැනගන්න ඕන. මේ දුක නැති කරන මාර්ගය නිවන පිළිබඳ අපි දැනගන්න ඕන. නිවන් දකින මාර්ගය පිළිබඳ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඇති වෙන ඥානය තමයි සම්මා දිට්ඨිය හැටියට විස්තර කරන්නේ. ඒ වගේම තමයි සම්මා සංකල්පය හැටියට පින්වන්නේ විස්තර කරන්නේ හරියට දඟ ගෙහි ඉන්න කෙනෙක් එහෙම නැත්නම් දඬු කඳ ගග ගහපු කෙනෙක් එහෙම නැත්නම් අපි හිස ගසා දාන්න කවුරු හරි නියම වුණොත් එහෙම එයාට හැම වෙලෙම තියෙන අදහස තමයි අනේ මම මේකෙන් නිදහස් වෙනවා නම් අනේ මම මේකෙන් නිදහස් කරනවා නම් මගේ හිස ගසා දාන්න නැත්තම් ආන් ඒ වගේ අදහසක් තමයි තියෙන කොයි වෙලාවෙද මේකෙන් නිදහස් වෙන්නේ කොයි වෙලාවෙද මේකෙන් නිදහස් වෙන්නේ එහෙම නැත්නම් යම් කෙනෙක් ගින්නකට අසු වුණොත් එහෙම අනේ කොයි වෙලාවෙද මම මේ ගින්නෙන් නිදහස් වෙන්නේ කොයි වෙලාවෙද මම මේ ගින්නෙන් නිදහස් වෙන්නේ ආන් ඒ වගේ මේ කාම රූප අරූප කියන බවත්‍රයේ පිළිබඳව මේක ගිනි ගන්න දෙයක් මේ සියල්ලෙන් අත මිදෙන්න ඕනෑ කියන නික්කම්ම සංකල්පය අපිට ඇති වෙනවා නම් ඒ වගේම මේ අනන්ත චක්‍රාවාටවල ජීවත් වෙන සියලුම සත්‍යයන් අරමුණු කරගෙන මෛත්‍රී අපේ හිත තුළ ඇති වෙනවා නම් මෛත්‍රී සහගත සිත් අපේ හිත තුළ ඇති වෙනවා නම් ඒ වගේම දුක් විඳින සත්‍යයන් අරමුණු කරගෙන විශාල කරුණාවන්ත සිතුවිලි අපේ ළඟ ඇති වෙනවා නම් මේකට කියනවා සම්මා සංකල්පය කියලා සංඥා සම්මා සංකල්පයේ විස්තර කරන්නේ නෙකම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා හැටියට යම්කිසි කෙනෙකුට මේ භවය මිහිරි දෙයක් කියලා හිතලා මේකෙන් නිදහස් වෙන්න හිතෙන්නේ නැත්තම් ද්වේෂයෙන් පීඩණයට පත් වෙලා නම් ඉන්නේ අපි හැම වෙලෙම ගැටෙනවා නම් කවුරු හරි රිද්දනවා නම් කයෙන් වචනයෙන් හිතින් කවුරු හරි රිද්දනවා නම් දේශයෙන් වෛරයෙන් පීඩණයෙන් ඉන්නවා නම් ඒ වගේම දුකටපත් වෙච්ච අය පිළිබඳ සතුට උපදවා ගන්නවා නම් යම් කිසි කෙනෙක්ගේ ඉස්සකසා දානවා බලලා සතුට වෙනවා නම් පිරිසංසතෙක්ගේ හෝ වේවා විශාල උද්දාමයක් තියෙනවා නම් එයා මිත්‍යා සංකල්ප වල ඉන්නවා කියලා අපි තේරුම් අරගන්න ඕන. සරලවම පින්වත්නි මාර්ග අවස්ථාවකදී මේ ඔක්කොම පින්වන්නේ එක හිතක වැඩෙන්න ඕන. එහෙම නැතුව ලෞකික අවස්ථාවේදී ලෝකෝත්තර අවස්ථාවේදී ඒක හිතක මේ අංග වැඩෙන්න ඕන ලෞකික අවස්ථාවවලදී නෙක්ඛම්ම අරමුණු කරගෙන වෙනම හිත් වලින් ඒ වගේම අව්‍යාපාදේ අරමුණු කරගෙන වෙනම හිත් ආන් ඒ විදිහට තමයි වැඩෙන්නේ ඊට පස්සේ සම්මා වාචා කියන එක පිළිබඳ අපි දන්නවා චතුර්විධ වූ වාග් දුස්චරිතයෙන් අපි වැළකෙන්න ඕන පින්වත්නි අපි බොරු කියන එකෙන් අයින් වෙන්න ඕන අපි ඒ ඒ අය බිඳවන එකෙන් අයින් වෙන්න ඕන. ඒ වගේම සැරෙන් කතා බහ කරන එකෙන් අපි අයින් වෙන්න ඕන. හිස් වචන කතා කරන එකෙන් අපි අයින් වෙන්න ඕන. ඒකට කියනවා සම්මා වාචා කියලා. අපි හැම වෙලෙම බොරු කියනවා නම් අපි අනිත් අය රවට්ටන කරන අපේ හිතේ අස්සේ තියෙන අනිත් අයට වැලි ගහලා හරි රවට්ටන අදහස නම් කවුරු හරි හොඳින් ඉන්නවනම් විදවන්න අපි උපක්‍රම කරන්නේ කරුණාවන් මෛත්‍රියෙන් නැතුව අපි කේලම් කියනවා නම් අපි කවුරු හරි ඇනකොට වන්න කවුරු හරි බිඳවන්න නම් අපේ ඇතුලේ කැකෑරෙන සිතුවිලි අනිත් අය විද්දන්න නම් අනිත් අය බිඳවන්න නම් ඒ වගේම වැඩකට නැති කෑම ගැන නිින්ද ගැන මොනවා හරි අවශ්‍ය නැති රාජ කතා, චෝර කතා ආදී දේවල් කිය කියා දෙතිස් කතා කියමින් නම් අපි කාලය ගත කරන්නේ දස කතාවල අපි නැත්තම්. කින්වත්නි අපි මිත්‍යා වාචා වල අපි ඉන්නේ එහෙම නැත්නම් වැරදි වචන වල අපි ඉන්නේ කියලා අපි තේරුම් අරගන්න ඕන. ඒ වගේම තමයි යම් කිසි කෙනෙකුට පින්වන්නේ ප්‍රාණඝාතයෙන් යා වෙන් වෙනවා නම් ඒ වගේම අදත්තා දාණයෙන් වෙන් වෙනවා නම් කාමී මිත්‍යාචාරයෙන් වෙන් වෙනවා නම් සම්මා කම්මන්තේ දේශනා කරන්න යාන් එහෙම කොහොමද ප්‍රාණඝාතය පානාතිපාතා වේරමණී අදත්තා දාන වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී ආන් ඒ දෙත තමයි කියන්නේ චතුර්විද වූ වාග් දුස්චරිතය වගේම තුන් ආකාරයක වූ කාය දුස්චරිතයන්ගෙන් අපි වැළකෙන්න ඕන. යම් කිසි කෙනෙක්ට සත්ව හිංසනයේ යෙදෙනවා නම් යම් කිසි කෙනෙක් සත්වයන් මරණ තමන්ට රිදෙනවා වගේ කියලා දැනෙන්නේ නැතුව අනිත් අයට රිද්දන අනිත් අය ඝාතනය කරන අය නම් ඒ වගේම හොරකම් කරන අය නම් අනිත් අයගේ දේවල් ඕන වෙලාවක ගන්න ඕන දුකක් දීලා ගන්න සූදානම් නම් වැරදි විදිහට නම් කාමය පාවිච්චි කරන්නේ කාම සේවනය කරන්නේ අම්මට දරුවෝ මතක නැත්නම් දරුවට අම්මා මතක නැත්නම් ස්වාමියාට භාර්යාව මතක නැත්නම් වැරදි විදිහට නම් ගුරුවරයාට ගෝලයා මතක නැත්නම් වැරදි විදිහට නම් කාමය පාවිච්චි කරන්නේ එයා මිත්‍යා කර්මාන්තයේ ඉන්න කෙනෙක් ඒ වගේම සම්මා ආජීවයේ දේශනා කරන්නේ කොහොමද? කුහනා, ලපනා, නිමිත්‍ති කතා, නිප්පේසි කතා, ලාභේන ලාභං නිජකින්සනතා කියලා අපි ජීවත් වෙන්නේ. ජීවත් වීම පිණිස කාය දුස්චරිතයෙන් වාග් දුස්චරිතයෙන් අයින් වෙන්න ඕන අපි ජීවත් වීම පිළිබඳ විනෝදයට නෙමෙයි ජීවත් වීම පිළිබඳ චතුර්විධ වූ කාය වාග් දුස්චරිතයෙන් ඒ වගේම තුන් ආකාරයක කාය දුස්චරිතයෙන් අයින් වෙලා අපි පින්වන්නේ කුහක කමින් යමක් ජීවත් වෙන්න හොයන්න හොඳ නැහැ. කුහක වෙලා අපි ළඟ තියෙන යම් දෙයක් දීලා වටිනා දෙයක් ලබා ගැනීමේ අරමුණින් අපි දන් දෙන්න හොඳ නැහැ. සමහර අය කවුරු හරි ගෙදරට ආවම තමන් ළඟ තියෙන දේවල් පරිත්‍යාග කරන හැබැයි යටින් තියෙන වෙන අරමුණක්. මම මේ ටික දුන්නොත් එහෙම මේ උත්සවයේදී මට මීට වඩා ටිකක් හම්බ වෙගෙන මහා කුහකකම පින්වත්නි කුහකකම එහෙම නැත්නම් වචනේ සංග්‍රහ කරනවා මේ මේ කාලේ නම් ඕ කට්ටිය මෙන්න මෙහි විදියට දාණය දුන්නා නේද දැන් දෙන්නේ නැද්ද ආදී වශයෙන් උපක්‍රමශීලීව ප්‍රත්‍ය ලබා ගැනීමේ උපක්‍රමයකින් නම් මගේ හිත වෙවුලන්නේ මම ප්‍රත්‍ය ලබා ගන්න ලොල් වෙලා නම් වැරදි ක්‍රමයෙන් නම් මං යමක් හොයන්න දඟලන්නේ ඒක වැරදි ආජීවයට වැටෙන්නේ. ඒ වගේම මේ පින්වතුන් දන්නවා සම්මා වායාමයේ පිළිමද නූපන් අකුසල් නූපදවාගෙන ඉන්න. ඒ වගේම උපන් අකුසල් යටපත් කරගන්න. ඒ වගේම නූපන් කුසල් උපද්දවන්න, උපන් කුසල් රැකගන්න අපිට වීරියක් තියෙන්න ඕන. අනිත් අය පින්වන්නේ වැරදි කරනවා දකින්නකොට අපිට දැනෙන්න ඕන මේ වැරද්ද මගේ ළඟ නෑ. හැබැයි මේක මගේ ළඟ උපදින්න පුළුවන්. සමහර අපේ ළඟ තියෙන වැරදි දැනගත්තට පස්සේ අපි බලන්න ඕන පින්වත්නි මේ වැරද්ද ආපහු නම් ඉස්මතු වෙන්න දෙන්න හොඳ නෑ. ආයෙනම් මේ වැරද්ද ඉස්මතු වෙන්න දෙන්න හොඳ නෑ. ඒ වගේම අපේ ළඟ තියෙන කුසල් අපි දන්නවා. අපි සිල්වත් නම් අපි ගුණවත් නම් සමත විපස්සනා භාවනා කරනවා නම් අපේ ළඟ වැඩිලා තියෙන කුසල් අපි දන්න ඒ ටික රැක ගන්න ඕන. ඒ වගේම සෝතාපන්න ආදී මාර්ගඵල අපිට ලැබිලා නැත්නම් ප්‍රථම රූපාවචර ධානා සිත් ආදී අපිට ලැබිලා නැත්නම් අපි ඒක ලබන්න පින්වත්නි අපි මහන්සි වෙන්න ඕන නූපන් කුසල් උපද්දවන්න. හැබැයි සමහර අය මොකද්ද කරන්නේ? අනිත්‍ය රහමා මත්පැන් බොනවා දකිනකොට තමන් ඒ පැත්තට යනවා. අනිත් අය සූදු කෙලිනවා දකින්නකොට තමන් ඒ පැත්තට යනවා. අනිත් අය සීල් කඩනවා දකින්නකොට තමන් ඒ පැත්තට යනවා. ඒ කියන්නේ නූපන් නකුසල් නූපදවාගෙන ඉන්න උත්සාහ කරන්නේ නූපන් නකුසල් උපද්දවන්න මහන්සි වෙනවා. ඒ වගේම සමහර අය ළඟ ඉපදිලා තියෙන අකුසල් තියෙනවා නරක වැඩ කරනවා මට නම් කවදාකවත් මේකෙන් ගැලවෙන්න බෑ දුෂ්කර මහත්ය කියන ඔයාගේ දැන් අක්මාව දියවිලා තියෙන්නේ දැන් මැරෙයි බිව්වොත් එහෙම ඒ බොනවා ඒ කියන්නේ උපන් අකුසලේ යටපත් කරගන්න හයියක් නැහැ ඒ වගේම තමන් ළඟ තියෙන කුසල් ගොඩාක් අය දන්නේ පින්වත්නි සමහර අය මේ ලෝකේ ඉන්න අතපය හොඳට තියෙනවා හොඳ අම්මෙක් තාත්තෙක් ඉන්නවා බෞද්ධ ධර්මය ඇහෙනවා. ඒ බෞද්ධ ධර්මයේ අපි හිතමු දේවදත්ත ස්වාමීන් වහන්සේට බෞද්ධ ධහම ඇහුණා. බුදුන් වහන්සේගෙන් සිවුර පොරවගත්තා. සිවුරු දරාගෙන මේ ශාසනයේ හිටපු දේවදත්ත ස්වාමීන් වහන්සේ වගේ අයට මේ ශාසනයේ පින්වත්නි වැඩ කරගන්න බැරි වුණා. ඒ පැවිදි වෙලා ඒ වැඩ කරගන්න බැරි වුණේ තමයි ළඟ තියෙන කුසලයේ මොකද්ද කියලා හොයාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ අපි බලන්න ඕන අපේ ළඟ පින්වත්නි තියෙන කුසල් සමහර අය මට මොකක්වත් බෑනේ. ඉතින් මට හරියට යමක් කරගන්න බෑනේ කියලා හිතුවටත් වඩා පල්ලහැට වැටෙනවා. ඒක බොහෝම ඕන් නැති වැඩක්. ඒක මිත්‍යා වායාමයක්. ඒ වගේම මාර්ග මට තව කල් තියෙනවනේ. මට තව කල් තියෙනවනේ. මට තව කල් තියෙනවා නිකන් සමහර අය මම දන්නා කරන්න ඕනේ වැඩේ කියලා පින්වන හැම දෙයක්ම කල් දාන ගතියක් තියෙනවා. ඒ කියන්නේ නූපන් කුසලයේ උපද්දවන්න මහන්සි වෙන්න. එතකොට මිත්‍යා වායාම ගොඩට තමයි මේ වැටෙන්නේ. ඒ වගේම අපි පින්වන්නේ සම්මා වායාමයෙන් යුක්ත වෙලා සම්මා සතිය කියන්නේ මහා පුදුම කාරණාවක්. මේ අය දන්නවා සිත පිහිටවන්න ආරම්මන හතරක් තියෙනවා කාය වේදනා චිත්ත ධම්ම කියලා. කායානුපස්සනාව එහෙම නැත්නම් කය පිළිබඳව අපිට ඇලීමක් ගැටීමක් තියෙන්න බෑ. වේදනාව පිළිබඳව අපිට ඇලීම් ගැටීම් තියෙන්න බෑ. හිත පිළිබඳව අපිට ඇලීම් ගැටීම් තියෙන්න බෑ. හිත තුල උපදින ධර්මයන් පිළිබඳව අපිට ඇලීම් ගැටීම් තියෙන්න බෑ. ඇලීම් ගැටීම් නැත්තම් පින්වන අපේ හිත පිහිටවන්න පුළුවන්කමක් තියෙනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ආදී සතර සතිපට්ඨානයන් තමයි සම්මා සතිය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත්නි. අපිට පුළුවන් වෙන්න ඕන මේ අඩුමතරමේ මේ කයේ තියෙන කොටස් පිළිබඳවත් කායානුපස්සනාවට අදාළව හෝ සිහිය පිහිටුවා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. මේ ශරීරයේ එක එක කොටස් වලින් දෙන්නේ මේ කෙස් මේ ලෝකෙට කොච්චර ගඳ ඇතිද මේ ලොම් මේ නියපොතු මේ ලෝකෙට කොච්චර ගඳ ඇතිද මේ කොටස් ගොඩක් මේක ඇතුළේ තියෙන මේකේ බඩවැල් තියෙනවා මේකේ දහඩිය තියෙනවා මේකේ හම තියෙනවා මේකේ මස් තියෙනවා මේ ආදී වශයෙන් අපිට පින්වන්නේ කොට්ටාස රාශි හැටියට හෝ ආදී වශයෙන් අපිට පුළුවන් වෙන්න ඕන ඇත්ත දකින්න කැමැත්තක් ලෝකයට ඇති වෙන්නේ නැතිව ඉන්න අකමැත්තක් ඇති නොකරගෙන ඉන්න ඇත්ත දැකලා මේ හිත නවත්ත ගන්න පුළුවන් ශක්තියක් අපිට තියෙන්න ඕන නුවණත් එක්ක ගිය සිහියක් මේපා කියන සමන්නාගතෝ සති නුවණත් එක්ක මිශ්‍ර වුණ විදර්ශනාවත් එක්ක මිශ්‍ර වුණ පින්වත්නි සිහියක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති කායෝති වා පනස්ස සතිපත්චුපත්තිතා හෝති ආව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසෝති අනිසිතෝච විහෙරද නචකින්චි ලෝකේ උපාදීයති කියලා. ආන් ඒ වගේ අපිට පුළුවන් වෙන උන සම්මා සතියක් වඩන්න. ඒ වගේම සම්මා සමාධිය හැටියට බුදුරජාණන් මේ වහන්සේ දේශනා කරලා තියෙන්නේ ධ්‍යාන බල හතර පින්වන්න. උපචාර සමාධිය ආදී සම්මා සමාධිය ලැබෙන්න මාර්ගය හැටියටත් ප්‍රථම රූපාවචර ධානය චිත්තය දෙවනි ධානය චිත්තය තුන්වෙනි ධානය චිත්තය හතරවෙනි රූපාවචර ධානය සිත් මේ ධාන බල හතර තමා සම්මා සමාධිය හැටියට දේශනා කරලා තියෙන. එතකොට කාමයන්ගෙන් වෙන් වෙන්න අපිට බැරි නම් පංචකාමයන්ගේම අපි ඇලිලා නම් අපිට මේක විශාල රතියකටපත් වෙලා නම් අපි පස්කම් සුවේම ඇලිලා නම් ඈ පිනවන්නම කන පිනවන්නම නාසය පිනවන්නම දිව පිනවන්නම ශරීරය පිනවන්නම අපි ඇලිලා නම් ධානා ලබන්න අපිට පුළුවන් කමක් නැහැ පංච නීවරණයන් වලට අපි ලුල් වෙලා නම් කාම ඡන්දයමයි ජීවිතය කියලා අපි හිතන් ඉන්නවා නම් ව්‍යාපාදේමයි ජීවිතය කියලා අපි හිතන් ඉන්නවා නම් තීන මිද්දේමයි ජීවිතය කියලා අපි හිතන් ඉන්නවා නම් උද්දච්ච කුක්කුච්චේමයි අපේ ජීවිතේ එහෙම නැත්නම් විචිකිච්ඡාවමයි පංච නීවරණයන් අයින් කරගන්න මම දක්ෂ නැත්තම් අපිට පින්වන්නේ කවදාහක්වත් සම්මා සමාධියක් ලබන්න පුළුවන් කමක් නැහැ. කාම ලෝකය ප්‍රතික්ෂේප කරන්න තියෙන හයිය පින්වත්නි මේ පින්නතුන් දන්නා මරණාසන්න වෙලාවේදී අපිට මේ ලෝකේ අතහැරෙනවා මේ ඇහැ බලන්න බැරි වෙන විදියට අක්‍රිය වෙනවා මේ කන අහන්න බැරි වෙන විදියට අක්‍රිය වෙනවා හුස්ම එළියට දාපු ටික ඇද ගන්න බැලුව ඇතුළේ තියෙන ටික එළියට දා ගන්න බැරුව හිර වෙලා වගේ යනවා මේ වෙලාවේ ස්වභාවිකව මේ කය අතහැරෙනකොට අපිට මේ ලෝකය අතහැර ගන්න හිතින් ශක්තියක් නැත්නම් කර්මානුරූප අපේ ඊළඟ උප්පත්ති සිද්ධ වෙනවා. යම් කෙනෙක් ධ්‍යාන බලයක් ලබන්න මහන්සි වෙනවා නම් විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්පං සවිචාරං විවේකජම් පීරිසුකම් පඨම ධානං උපසම්පජ්ජ විහෙරති ප්‍රථම රූපාවචර ධාන චිත්තය ලබනකොට පවා මේ කය අතහැරෙන්න ඕන පින්වත්නි නීවරණ අතහැරෙන්න ඕන එතකොට යම් කෙනෙක් ගරුක කර්මයක් ඇරියට ධ්‍යාන බලයක් ලැබලා තියෙනවා නම් ඊළඟ භවයේ පින්වත්නි ඊට ගැළපෙන විදිහට අපේ උපත සකස් වෙන අනිවන් දකින්න බැරි වුණොත් ඒ නිසා අපි මේ කය ආතාරින්ද ආහාර ආදිය පාලනය කරමින් නින්දා ආදිය පාලනය කරමින් වනසෙනසුන් ඇසුරු කරමින් අපි මහන්සි වෙන්න ඕන ධ්‍යාන ලබන්න පින්වත්නි මාර්ග සමාධිය කියලා කියන්නේ කවදා හරි දවසක යම්කිසි ධ්‍යාන බලයෙන් තමයි අපිට නිවන් දකින්න වෙන්නේ. ඒ නිසා හොඳට පින්වන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ අපි ඉගෙන ගන්න ඕන. සම්මා දිට්ඨිය පිළිබඳව, සම්මා සංකල්පය පිළිබඳව, සම්මා වචනය පිළිබඳව, සම්මා කර්මාන්තය පිළිබඳව, සම්මා ජීවය පිළිබඳව, සම්මා වායාමය පිළිබඳව, සම්මා සතිය, සම්මා සමාධිය පිළිබඳව අපි හොඳට පුරුදු වෙන්න ඕන ඉගෙන ගන්න ඕන ඒ ඉගෙනගෙන පුරුදු කරන උපාය නිවැරදි නිසා පින්වන්නේ අපිට පුළුවන්කමක් තියෙනවා නිවන් දකින්න සංයුත්ත නිකායේ තියෙන ගවම්පති කියලා සූත්‍ර දේශනාවක් ඉතින් මේ ගවම්පති ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා මහණෙනි මම අහලා තියෙනවා මෙන්න මෙහෙම යම්කිසි කෙනෙක් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව අනුගමනය කරනවා නම් ඒකක්ෂණිකව ඒකක්ෂණිකව එයා දුක දකිනවා දුකට හේතුව දකිනවා දුක නැති කිරීම දකින්නවා කියලා සඳහන් කරන එහෙමනම් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්නවා කියන එකයි ඒකක්ෂණිකවම පින්වන්නේ මාර්ග අවස්ථාවේදී දුක අවබෝධ වීමත්, සමුදය ප්‍රහාණය වීමත්, නිවන සාක්ෂාත් වීමත්, මාර්ගයේ වැඩිමත් කියන කාරණාව හරියට මේ පැත්තෙන් නැවක් එහා පැත්තට යනකොට මෙහෙන් ඈත් කියන එකත් අනිත් වෙරළට ලං වෙනවා කියන එකත් එකටමයි සිද්ධ වෙන්නේ ආන් වගේ අපිට පළවෙනි වතාවට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනකොට අපිට කියනවා යාට සෝතාපන්න මාර්ග හිත ඇති වුණා ඊට අනතුරුවම සෝතාපන්න ඵල චිත්තේ ඇති වෙනවා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මග සතර ඵල ලබන්න අපිට පුළුවන්කමක් තියෙනවා අපේ උපාය નિවැරදි නම් ඉතින් අපි නැවතත් මේ සූත්‍ර දේශනාව ඉතාම සාරාංශයක් ඇටියට ආවර්ජනාවක් කරගමු මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසකේ ශුන්්‍යත වර්ගයේ භූමිජ සූත්‍රයේ තියෙන්නේ. ඉතින් මේ භූමිජ ස්වාමීන් වහන්සේ හා ජයසේන රාජකුමාරයා අතර ඇති වුණ සාකච්ඡාවක් මුලින්ම ජයසේන රාජකුමාරයා ආකාර ප්‍රශ්න අහන භූමිජ ස්වාමීන් වහන්සේ තමන්ගේ රජමැදුරට ආවට පස්සේ කොහොමද ප්‍රශ්න ආන්නේ යම්කිසි කෙනෙක් ආසාවෙන් බඹසරවසනවා යම්කිසි කෙනෙක් ආසාවක් නැතුව බඹසරවසනවා යම්කිසි කෙනෙක් කාලයකට ආසාවකින් කාලයකට ආසාවක් නැතුව බඹසරවසනවා ඒ වගේම යම්කිසි මහාන බමුණෙක් ආසාවක් නැතුවත් ඒ කියන්නේ විශේෂ කැමැත්තක් නැතුවත් අකමැත්තකුත් නැතුව බඹසර වසනවා එතකොට මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලා මෙහෙම මතයක් තියෙන ඉතින් භූමිදී ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ ක්‍රම හතරෙන්ම යෝනිසෝ මනසකාරය පවත්නවා නම් මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලා යෝනිසෝ මනසකාරය පවත්නවා නම් මාර්ගඵල ලැබෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට භූමිජ ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. ඉතින් භූමිජ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ක්‍රම හතරෙන්ම මාර්ගඵල ලැබෙනවා. උපක්‍රමය හරිනම් ක්‍රම හතරෙන්ම මාර්ගඵල ලැබෙන්නේ උපක්‍රමයේ වැරදි නම්. උපක්‍රමයේ හැටියට දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිසා අපි හැම කෙනෙක්ම ලොකු අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ඕන හොඳට චේතනාවක් ඇති කරගන්න ඕන පින්වන්නේ හොඳට මේ සූත්‍ර දේශනාව අට කතාවත් ටීකාවත් එක්ක හොඳට අධ්‍යයනය කරන්න ඕන අපිට මනා දැනුමක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අද දවසට අපිට નિયમિત කාල වේලාව අවසන් වෙලා යන නිසා අපි මේ වෙලාවේ ධර්ම දේශනාව අවසන් කරනවා. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුන කාරුණික සත්පුරුෂ පින්වතුන් හැමදෙනාටම අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. මේ පින්වතුන් හැමදෙනාටම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව අනුගමනය කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන නිවැරදි උපාය අනුගමනය කරමින් මේ ශරීර කූඩුව මහ පොළොවට ඇදගෙන වැටෙන්නට කලින් සංසාර දුක් කෙලවර කොට ලබන අතිඋතුම් අමාමහ නිවනින් සැනසෙන්නට මේ වෙලාවේ අහන්නට යෙදුන ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුන පින් බලයම හේතු වේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්වත් හැමදෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් බණ අහන්නට යෙදුනා. පින්වතුන් මේ ලෝකයට දායාද කරන්නට යෙදුන පින්වතුන් ආරක්ෂා කරන්නට යෙදුන දයාබරම්මතාත්තු ජීවත්ව වාසය කරනවා නම් ඒ උතුම් මිනිසුන් මේ පුණ්‍ය ආනුමෝදනාව සිද්ධ වේවා දීර්ඝායස සම්පන්නිය ලැබේවා පින්වතුන් හැමදෙනාම නමින් අභාසයට යන්නට යෙදුන මෞදිමාපිය ආදී වර්ග පරම්පරාන් ඥාත සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා සංසාර දුකින් අත මිදේවා සම්මා සම්බුදු ශාසනය ආරක්ෂා කරන සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ දේව බලය වැඩි වේවා දෙවියන්ගේ දේව ආශිර්වාදය දෙවියන්ගේ දේව රැකවරණය පින්වතුන් හැම දෙනාටම ලැබේවා උන්වහන්සේලා නිවන් දකින්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුන මේ පින්වතුන් හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා කායික මානසික නිරෝගී භාවය ලැබේවා දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා පෞල් ජීවිතවල සාමය සතුට සමගිය වර්ධනය වේවා පින් අනුමෝදන් කළ දෙවියන්ගේ රැකවරණය තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සිතක් ශාන්තිය සැනසීම යහපතක් මුදා වේවා කියලා මේ වෙලාවේ සාදු කියලා ප්‍රාර්ථනා කරනවා හොඳ හැම දිනාටම පෙරුවන් සරණයි